නැවත නැවත සිහිපත් කිරීම අපට වැදගත් වෙනවා වෘද්ධ සමයේ. මරණය පිළිබඳව සිහිපත් කරනවා කියන එකත් හුඟක් දෙනා වරද්දවාගෙන තමයි කරන්නේ. ඒ කියන්නේ මම මැරෙනවා මැරෙනවා මැරෙනවා කියලා ඒ ගැනම හිත හිත උදාසීන එහෙම නෙමේ බුදුරජාණන් වහන්සේ මරණ සතිය දේශනා කරන්නේ. දිනක් තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මරණ සතිය වැඩි දියුණු කිරීම මහත්ඵලයි මහත් ආනිසංසදායකයි නුඹලාත් මරණ සතිය වඩනවාද කියලා. එතෙන්දී භික්ෂුන් වහන්සේලා කිහිප දෙනෙක්ම Taman මරණ සතිය වඩන බව සිහිපත් කරනවා. උන්වහන්සේලා හැමදෙනා මේ මතු කරන කාරණේ ඊටාම වැදගත් දෙයක් තියෙනවා අපේ අවධානයට ගන්න. මොකක්ද උන්වහන්සේලා සිහිපත් කරන්නේ? එක භික්ෂුන් වහන්සේ නමක් සිහිපත් කරනවා ස්වාමීනි මම මරණ සතිය වඩනවා. කොහොමද ඔබ වහන්සේ මරණ සතිය වඩන්නේ කියලා බුදුහාමුදුරුවෝ විමසනකොට උන්වහන්සේ සිහිපත් කරනවා ස්වාමීනි මේ එක දිනයක් ගත වෙලා පහවදා වෙනකන් මගේ ජීවිතේ පවතීද කියලා විශ්වාස කරන්න බෑ. ඒ නිසා මං හිතන්නේ මට මේ එක දවස හරි ජීවත් වෙන්න ලැබෙන එක භාග්යක් කියලා හිතලා හෙට දවස මට ජීවත් වෙන්න ලැබෙයිද නැද්ද දන්නේ ඒ නිසා මේ ජීවත් වෙන අද දවස තුල තථාගතයන් වහන්සේගේ ධර්මයේ ප්‍රගුණ කරන්නට ඕන කියලා සිහිය සහ නුවණ උපදවාගෙන මම ධර්මය පුහුණු කරන්නට වෑයම් මේ විදිහට එක වරුවක් ඒ වගේම දානේ වළඳලා නිම වෙනතෙක් බත් පිඩු කීපයක් වළඳනකම් මෙහෙම මෙහෙම එක එක ස්වාමින් වහන්සේලා තම තමන්ගේ අත්දැකීම් ප්‍රකාශ කරලා අවසානයේට එක හාමුදුරුවමක් සිහිපත් කරනවා ස්වාමීනි එක හුස්මක් ඇතුළට අරගෙන ඒ හුස්ම පිට කරනකම් අපේ ජීවිතේ රැකෙයිද කියලා කියන්න බෑ. එනිසා මම කල්පනා කරන්නේ හුස්ම ආශ්වාස කරලා ප්‍රශ්වාස කරනකම් මගේ ජීවිතේ රැකුණොත් හොඳටම ඇති. මොකද එතකන්වත් ජීවිතය ගැන විශ්වාස නැහැ. ඒතරම්ම අස්තිරයි. ඒතරම්ම අනියතයි. ඉතින් හුස්ම අරගෙන පිට කරන තෙක් ආශ්වාස කරලා ප්‍රශ්වාස කරනකම් හරි මගේ ජීවිතේ රැකුණොත් ඒක ලොකු දෙයක් කියලා හිතාගෙන මම සෑම ආශ්වාසයක් පාසාම සිහිය නුවණ පවත්වන්නට උත්සාහ කරනවා. සෑම ප්‍රස්වාසයක් පාසා මම සිහිය නුවණ පවත්වන්නට උත්සාහ කරනවා. එතකොට මැරෙනවා මැරෙනවා කියලා නිකන් උදාසීන වීම නෙමෙයි. මරණය ගැන සිහින මැවීම නෙමෙයි. ජීවිතය බොහොම ඉක්මනින් ඕනම මොහොතක අහෝසි වෙන්න පුළුවන් කියන බව නුවණින් දැනගෙන මේ ගත කරන කාලය ජීවිතයේ ලෝකයේ පිළිබඳ අවබෝධයෙන් Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට සිහියෙන් නුවණින් ක්‍රියාත්මක වීමයි වැදගත් වෙන්නේ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්මමුත්තම ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තම අවුරුදු 100ක් ජීවත් වුණත් ජීවිතය සහ ලෝකය පිළිබඳව නුවණින් අවබෝධ කොට නොගෙන ඒ ජීවිතය තරම් උසස් ජීවිතයක් නෙමෙයි. එක දවසක් ජීවත් වෙලා මිය ගියත් කමක් නැහැ. ජීවිතේ ලෝකයේ පිළිබඳ නුවණින් අවබෝධ කොටගෙන Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට සිහිනුවණින් ජීවත් වෙන්නට පුළුවන් නම් ඒ ජීවිතය එක් දිනක් ගත කරලා මිය ගියත් ඒ ජීවිතය අර්ථ සම්පන්නයි ශ්‍රේෂ්ඨයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් මෙන්න මේ විදිහට ත්‍රිලක්ෂණ ප්‍රඥාව සහ උපේක්ෂාව මතු කොටගෙන මරණය පිළිබඳව නැවත නැවත සිහිපත් කරමින් ඒ මරණයට පෙර මම නොඇඩූ ගුණධම් වඩන්නට ඕන මට දුරු කරගන්නට නොහැකි වුණු දුර්ගුණ දුරු කරගන්නට ඕන අවබෝධ කරගත නොහැකි වූ ධර්ම කාරණා අවබෝධ කරන්න ඕන කියන මේ කරුණු තුන ගැන උනන්දු වෙනවනම් දුර්ගුණ දුරු කිරීම යහගුණ අවදි කිරීම ප්‍රඥාවෙන් ලෝක ධර්මතාවයන් අවබෝධ කිරීම කියන මේ කරුණු තුන පිළිබඳව අපේ සිහිනුවණින් උත්සාහවත් වෙනවනම් ඒ ජීවිතය එක දවසක් පැවතිලා මිය ගියත් අර්ථ සම්පන්න ජීවිතයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉතින් එසේ පවත්වාගෙන යන ජීවිතයේ කවර මොහොතක මරණයටපත් වුණත් බොහොම සැහැල්ලුවෙන් බොහොම සැනසීමෙන් ශාන්තව මරණයට මුහුණ දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම Taman කළ කුසල් සිහිපත් කරගෙන මරණාසන්න මොහොතේ කුසල් සිහිපත් වෙන්නට අදිෂ්ඨාන ඇති කර ගැනීමත් විශේෂයෙන් සැහැල්ලු මරණයකට අපට උපකාර වෙනවා. මෙන්න මේ විදිහට ජීවිතයේ වර්ධ සමයේදී විශේෂයෙන්ම ත්‍රිලක්ෂණය පිළිබඳ ප්‍රඥාවත් උපේක්ෂාවත් ඇති කරගෙන මරණය පිළිබඳව නැවත නැවත සිහිපත් කරමින් උදාසීන නොවි ඒ මරණයට පෙර මගේ මනසේ පවතින සුළු දුර්ගුණයක් හෝ දුරු කරගන්නට ඕන එක් යහගුණයක් හෝ අවදි කරගන්නට ඕන ප්‍රඥාවෙන් යුක්තව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයන් අවබෝධ කොටගෙන ඒවා සමග නොකෙටි ඒවට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරන්නට ඕන කියලා ඒබඳු ප්‍රයත්නයක යෙදීමයි වෘද්ධ සමයේදී ඊ타ත්ම වැදගත් වෙන්නේ. එහෙම කෙනෙකුට සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ වෘද්ධ සමයේ පවත්වන්නට පුළුවන්. කාගෙත් ආදරේ කරුණාව දිනාගෙන වන්දනීය පූජනීය තත්ත්වෙන් වෘද්ධ සමය ගත කරන්නට පුළුවන්. ඒ වගේම නොබියව මරණයට මුහුණ දෙන්නට පුළුවන්. සැහැල්ලු සිතින් කුසල් සිතින් මේ යන නිසා නොයරදීම සුගතියක ජනිත වෙන්නට ඒ ප්‍රතිපදා උපකාර වෙනවා. ඉතින් ඒ සඳහා මේ අසුද්ධම් කරුණු හැමදිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේ